මරණ සති භාවනාව ගැන කලින්ට වඩා උනන්දුවක් ඇති කරගන්න. මොකද භාගතුන් වහන්සේ සහතික කරලා අපට ප්‍රකාශ කරනවා. ඒකාන්තයෙන් මේ භාවනාව වඩන කෙනා නිවන අවබෝධ කරන බව. ඒ නිසා නිවනට කැමති කෙනා දුකින් නිදහස් වෙන්න කැමති කෙනා මෙලව සැප සේවාසය කරන කැමති කෙනා භාගතුන් වහන්සේ වදාළ විදිහටම මරණ සතිය පුරුදු කරනවා. ඉතින් දැනට අප කරන භාවනාව නිවැරදි කියලා අපට තේරෙනවා ඇති. ඒ භාවනාව පුරුදු වීම ඔබ විශ්ින් කරන්න ඕන. ඉතින් මං හිතන්නේ කාලය ඔබට තියෙනවා. දැන් රාත්‍රී කාලේ දැන් කොහේ හිටියත් රාත්‍රී කාලේ නිින්දට යනවනේ නේද? ඊට පෙර මේ පෙන්නපු විදිහට හිතන්න පුළුවන් නේ. දහවල කාලේ ගත වෙලා ගියා රාත්‍රිය ලැබුණා. මේ රාත්‍රී කාලයේදී මගේ මරණය වෙන්න පුළුවන්. දහවල කාලේ මං කලෝරී කරේ නෑ. මං කොහොම හරි බේරුණා. නමුත් මේ රාත්‍රී කාලෙදී මගේ මරණය වෙන්න පුළුවන් කියලා ඒ මරණයටපත් වෙන්න පුළුවන් විදේවල් සී කරන්න. ඉතින් ඒ විදිහට මැරිලා යද්දී මැරිලා ගියොත් මැරිලා යන වෙලාවේදී මගේ සිත අපිරිසිදු වෙනනම් ඒක මට අනතුරක්. ප්‍රමාද නොවීම සිත පිරිසිදු කරගන්න ඕන කියන දේ සිහි කරන්න. ඒක මරණ සති භාවනා වඩන පිළිවෙල. ඊළඟට පසුදා අවදි වෙනකොට කල්පනා කරන රාත්‍රී ගෙවිලා ගියා. මම කලෝරී කරේ නෑ. මම බේරුණා. රාත්‍රියේදී මම බේරුණා කලෝරී එනකොට. නමුත් මේ දහවල කාලෙදි මාගේ මරණය වෙන්න පුළුවන්. එහෙම දවසක අපට සිද්ධ වෙනව නේද? හ්ම්? යම් දවසකදී එක්ක රාත්‍රික හෝ දහවලක අපි කලවරේ කරනවා නේද? ඒක මේ මොහොතේ නැන්ද කවුද දන්නේ? අන්නේ බඳු ස්වභාවයක් අපේ ජීවිත තුළ තියෙනවා. ඉතින් ඒක අපි සිහි කළොත් අප්‍රමාදී බව ඇතිකරන්න නිවන පිණිස බලවත් කැමැත්ත ඇති වෙන්න ඒ සිහි කිරීම උදව් වෙනවා. ඉතින් අපිට යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයට හේතුව තමයි ධර්ම අවබෝධයේ පිණිස ලොකු කැමැත්තක් නැතිකම. ලොකු කැමැත්තක් නැහැ. ඡන්දය දුර්වලයි. ඒ ඡන්දේ බලවත් වෙන්න උදව් වෙන ධර්මයක් තමයි මරණ සතියේ හොඳින් වැඩිම. ඒ නිසා මරණ සති භාවනාව හොඳට කරගන්න. ඒ අතර අපි විශේෂයෙන් මතක් කරන්න කැමති මේ ප්‍රතිඵල තියෙනවද කියලා හොය හොයා ඉන්න එපා. මේ කරන භාවනාවෙන් මට ප්‍රතිඵලයක් තියෙනවද කියලා හොය හොයා ඉන්න එපා. ඒතර එහෙම හොයලා බැලුවොත් එහෙම ඒ වෙලාවට පේන්නේ නැහැ ප්‍රතිඵලයක්. හොයලා බලන්න ඕනේ මොකද්ද? මුකුත් හොයලා නොබල බෑනේ නේද? හොයලා නොබල බෑ. හොයලා බලන්න ඕන. නමුත් අපි හොයලා බලන්නේ ඌමනාදේ නෙමෙයි ප්‍රතිඵලේ. ප්‍රතිඵලේ හොයලා බැලුවට අපිට පේන්නේ නැහැ. ප්‍රතිඵලය යම් කලකදී මතුවෙනවා. එතකොට පේනවා. අපි බලන්න ඕන ප්‍රතිපදාව තියෙනවද කියලා. මා තුළ සුදුසු ප්‍රතිපදාව තියෙනවද කියලා බලන්න ඕන. එතර බලන්න අසුභ සංඥාව හොඳින් පිහිටලා තියෙනවද? මරණ සති භාවනාව හොඳින් කෙරෙනවද? ඒ භාවනාවන් හොඳින් කරන්න මගේ හිතේ හොඳින් පිහිටනවාද භාවනාවන්? එහෙම නැත්නම් පුරුදු කරගන්න කැමැත්තක් ඇති කරගන්න ඕන. දැන් ගොඩක් අයට වෙන්නේ ප්‍රතිඵල බලනවා ඊට පස්සේ අර ප්‍රතිපදාව ගැන බලන්නේ නැහැ. එතකොට භාවනාව කෙරෙන්නේ නැතිකොට කෙරෙන්නේ නැහැ කියලා කනගාටු. එතකොට කනගාටු වෙන පැති ගොඩාක් සමහර අයගෙනේ. එකක් තමයි නැති ප්‍රතිඵල හොයලා ප්‍රතිඵල නැහැ කියලා හොය. හිත කනගාටු වෙනවා. ඊළඟට භාවනාවක් කෙරෙන්නේ. ඉතින් එහෙන් ප්‍රතිඵල හොයා ඉන්න කෙනාට කෙරෙන්නේ නැහැ නේ භාවනාව. එතකොට භාවනාවක් කෙරෙන්නේ නැහැ කියලාත් කනගාටු වෙනවා. ඉතින් හැම පැත්තෙම කනගාටුවක්. මෙච්චර මේ හොඳ ධර්මයක් තියෙද්දි ප්‍රතිඵල සහිත ධර්මයක් තියෙද්දි මෙච්චර ප්‍රායෝගික ධර්මයක් තියෙද්දි අපිට කනගාට වෙන්න අවශ්‍ය නැහැ නේද? එහෙම කන ගන්නොත් අපරාධයක්. අපිට ධර්මයේ පුරුදු කරන් තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා අපි කවුරුත් එහෙම ප්‍රමාද නැහැ. ඔයගොල්ලෝ කවුරුත් ප්‍රමාද නැහැ. ඔයගොල්ලන්ට ගොඩාක් අවස්ථාව තාම තියෙනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම හොඳයි. අපි සතුටු වෙන ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ ගන්න උත්සාහය, ඔයගොල්ලෝ ගන්න වෑයම ගැන අපි සතුටු වෙනවා. ඉතින් ඒ වෑයම තව සාර්ථක කරලා දෙන්න විතරයි මම මේ යම් උදව්වක් කරන්නේ. ඔය කොයි කාටත් අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ ළඟ තියෙන දෝෂය අයින් කරගන්න. දෝෂය තමයි යම් කනගාටුවක් තියෙන එක අයින් කරගන්නේ. අදි තක්සීරුවක් තියෙන එකත් අයින් කරගන්නේ. අයින් කළා Taman තුල ප්‍රතිපදාව තියෙනවද කියලා නිතර සොයලා බලන්න. ඒතර නැති ප්‍රතිපදාව නැත්තම් ඒක උපදව ගන්නවා. ප්‍රතිපදාව දියුණු කරගෙන යනවා. ඒතර ඔබ තුළම සතුට ඉපදෙනවා. සතුට කියන එක හේතු සහිතයි. හේතු රහිත නෑ. භාගතුන් වහන්සේ පෙන්නන සතුට ප්‍රබෝධය හේතු සහිතයි. ධර්මයේ තමා තුළ පිහිටද්දි සතුට ඉපදෙනවා. ප්‍රබෝධය ඉපදෙනවා. ඒ නිසා බය වෙන්න එපා. හොඳින් කරගෙන යන්න. ඉතින් කොයි කාටත් අවස්ථාව සම්පූර්ණයෙන් තියෙනවා. ඉතින් අපි සෙත් පතනවා මේ සිළු දිනාට හැකි පමණින් බණ ඇහුවා භාවනා පුරුදු වෙන්න උත්සාහ කළා. මේ හැම මොහොතක්ම ඔබ සතුරු සිතෙන් අවංක සිතෙන් සම්බන්ධ වුණා කියලා අපි විශ්වාස කරනවා. ඔබගේ මේ අවංක සිත ඔබට ඒකාන්තයෙන් යහපත පිණිස පිරිසරණ පිණිස පවතිනවා. ඔබ මේ කරන පරිත්‍යාගය ඒකාන්තයෙන් ඔබට යහපත පිණිස පවතිනවා. ඉතින් අපි සිත් පතන යලි යලිත් භාගතුන් වහන්සේගේ ශාසනය හොඳින් සිහි කරගනිමින් ඒ ශාසනයෙහි ප්‍රතිලාභ ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු